සුදන්ත පරිවාසය තමාට සිදු වූ ඇවැත්වල ප්‍රමාණයත් සැඟ වූ දින ප්‍රමාණයත් නොදන්නා වූ බොහෝ ඇවැත් ඇති භික්ෂුව සුදන්ත පරිවාසය ගෙන පිරිය යුතුය. ඇවැත් ආරෝචනය නොකර විසූ කාල ප්‍රමාණය සලකා එපමණ දින ගණනක් ඒ පිරිවෙස පුරා මානතගෙන සදිනක් පුරා අබ්බාන කර්මය කරගත යුතුය. උපසම්පදාවෙන් පසු කවදාවත් ආපත්‍ති ආරෝචනය කර නැතිනම් ඇවැද්ද වී නම් උපසම්පදා වී ගත වූ කාල ප්‍රමාණයටම වත පිරිය යුතුය. සුදන්ත පරිවාස යාචන වාක්‍ය අහං බන්තේ සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් ආපත්ති පරියන්තං න ජානාමි රත්ති පරියන්තං න ජානාමි ආපත්ති පරියන්තං නස්සරාමි රත්ති පරියන්තං නස්සරාමි ආපත්ති පරියන්තේ වේමතිකෝ රත්ති පරියන්තේ වේමතිකෝ සෝහං බන්තේ සංඝං තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං යාචාමි තුන් වරක් කියනු පරිවාසාදාන කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජී ආපත්‍ති පරියන්තං නජානාති රත්ති පරියන්තං නජානාති ආපත්‍ති පරියන්තං නස්ස රති රත්ති පරියන්තං නස්ස රති ආපත්‍ති පරියන්තේන වේමතිකෝ රත්ති පරියන්තේන වේමතිකෝ සෝ සංඝං තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සස්ස බික්කුණෝ තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං දදෙය්‍ය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ භික්ඛු සම්බහුලා සංඝාදිසේසු ආපත්තියෝ ආපජ්ජී ආපත්‍ති පරියන්තං නජානාති රත්ති පරියන්තං නජානාති ආපත්‍ති පරියන්තං නස්සරති රත්ති පරියන්තං නස්සරති ආපත්‍ති පරියන්තේන වේමතිකෝ රත්ති පරියන්තේන වේමතිකෝ සෝ සංඝං තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං යාචති සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං දේති යස මතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ තාසං ආපත්තීනං සුදන්ත පරිවාසස්ස දානං සෝ තුනහස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි ඒත මත්තං වදාමි සුනාතුමේ පෙය්‍යාලං සෝ වාසෙය්‍ය තතියම්පි ඒත මත්තං වදාමි සුනාතුමේ 被යාලං දින්නා සංගේන තිස්සස්ස බික්ඛුනෝ තාසං ආපත්තීනං සුදන්ත පරිවාසෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි පරිවාස සමාදාන වාක්‍ය පරිවාසං සමාදියාමි වත්තං සමාදියාමි තුන් වරක් කියා සමාදන් විය යුතුය ආරෝචනය කරන වාක්‍ය අහං බන්තේ සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් ආපත්‍ති පරියන්තං නජානාමි රාත්‍ති පරියන්තං නජානාමි ආපත්‍ති පරියන්තං නස්සරාමි රාත්‍ති පරියන්තං නස්සරාමි ආපත්‍ති පරියන්තේ වේමතිකෝ රාත්‍ති පරියන්තේ වේමතිකෝ සෝහං බන්තේ සංඝං තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං යාචින් තස්ස මේ සංඝෝ තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං අදාසි සෝහං පරිච සාමි වේදේ මාහං බන්තේ වේදේ තීතිමං සංඝෝ ධාරේතු මෙසේ තුන් වාරයක් ආරෝචනය කරනු එක් නමට දෙනමට තුන් නමට ආරෝචනයේදී සුදුසු පරිදි වාක්‍ය යොදා ගත යුතුය නික්ෂේප කිරීමේදී පරිවාසං නික්කිපාමි වත්තං නික්කිපාමි යයි තුන් වරක් කියනු. ඒ දෙපදයෙන් එක් පදයකිනිදු නික්ෂේපය වෙයි. ඒක පදනාපි වෙත්ත නික්කිත්තෝ හෝති පරිවාසෝ දුයිහි පන සුනික්කිත්තෝ යේව යනු අටුවාවයි. මෙසේ ගන්නා ලද පිරිවෙස විවේක ස්ථානයකට ගොස් තමාගේ අතීතය කල්පනා කොට සැකයක් ඉතිරි නොවන පරිදි සෑහෙන දින ගණනක් හොඳින් පුරා මානත ගත යුතුය. බොහෝ ඇවැත් ඇති තැනැත්තාට අපටිච්ඡන්න ඇවැද්ද තිබිය හැකි බැවින් මානත ගැනීමේදී පිරිවෙස් පිරු පටිච්ඡන්න ආපatti වලට අපටිච්ඡන්න ආපත්තිද එක්කොට සියල්ලටම මානත ගත යුතුය. මානත ගැනීමේදී පිරිවෙස නික්ෂේප කොට හිටියේ නම් සීමාවේදී පළමු කොට පිරිවෙස සමාදන් වී ආරෝචනය කළ යුතුය. මානත සංඝයාගෙන් ඉල්ලිය යුත්තේ ඊට පසුවය. මානත ඉල්ලීමේ වාක්‍ය අහං බන්තේ සම්බහුලා සංගාදිසේසු ආපත්තියෝ ආපජ්ජින් ආපත්‍ති පරියන්තං නජානාමි රති පරියන්තං නජානාමි ආපත්‍ති පරියන්තං නස්සරාමි රත්ති පරියන්තං නස්සරාමි ආපත්‍ති පරියන්තේ වේමතිකෝ රත්ති පරියන්තේ වේමතිකෝ සෝහං බන්තේ සංඝං තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං යාචින් තස්ස මේ සංඝෝ තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං අදාසි සෝහං බන්තේ පරිවුත්ත පරිවාසෝ අහං බන්තේ සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් අපපටිච්ඡන්නයෝ සෝහං බන්තේ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපපටිච්චානනංච චාරත්තං මහානත්තං යාචාමි තුන් වරක් කියනු මානත දෙන කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්‍යෝ ආපජ්ජී ආපත්‍ති පරියන්තං න ජානාති රත්ති පරියන්තං න ජානාති ආපත්‍ති පරියන්තං නස්ස රති රත්ති පරියන්තං නස්ස රති ආපත්‍ති පරියන්තං වේමතිකෝ රත්ති පරියන්තේන වේමතිකෝ සෝ සංඝං තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං යාචි සංඝෝ තිස්සස්ස බිකුණෝ තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං අදාසී සෝ පරිවුත්ත පරිවාසෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් ආපටිච්ඡන්නයෝ සෝ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානං ච අපටිච්චානානං ච ජාරත්තං මානත්තං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානං ච අපටිච්චානානංච ජාරත්තං මහානත්තං දදෙය්‍ය ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපච්චි ආපත්‍ති පරියන්තං නජානාති රති පරියන්තං නජානාති ආපත්‍ති පරියන්තං නස්සරති රත්ති පරියන්තං නස්සරති ආපත්‍ති පරියන්තේන වේමතිකෝ රත්ති පරියන්තේ වේමතිකෝ සෝ සංඝං තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං යාචි සංඝෝ තිස්සස බිකුණෝ තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං අදාසි සෝ පරිවුත්ත පරිවාසෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාතිසේසෝ ආපත්තියෝ ආපච්චි අපටිච්ඡන්නයෝ සෝ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡානානං ච අපටිච්චානානංච චාරත්තං මහානත්තං යාචති සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං දේති යස්ස සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තස්ස දානං සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය ဒုတိယံ පි පෙය්‍යාලං තතියම් පි පෙය්‍යාලං දින්නම් සංගේන තිස්සස්ස බික්කුණෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානං ච අපටිච්චානානං ච චාරත්තං මානත්තං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි මානත ලැබීමෙන් පසු සීමාවෙහිදීම සිවුර ඒකාංශ කොට පොරවා උක්කුටිකව හිඳ සංඝයාට වැඳගෙන මානත්තං සමාදියාමි වත්තං සමාදියාමි යයි තෙවරක් කියා මානත සමාදාන්ව සංඝයාට ආරෝචනය කළ යුතුය මානත ආරෝචනය කිරීමේ වාක්‍ය අහං බන්තේ සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් ආපත්‍ති පරියන්තං නජානාමි රත්ති පරියන්තං ජානාමි ආපත්‍ති පරියන්තං නස්සරාමි රත්ති පරියන්තං නස්සරාමි ආපත්‍ති පරියන්තේ වේමතිකෝ රත්ති පරියන්තේ වේමතිකෝ සෝහං බන්තේ සංගං තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං යාචින් තස්ස මේ සංඝෝ තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං අදාසි සෝහං බන්තේ පරිවුත්ත පරිවාසෝ අහං බන්තේ සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් අපටිචන්නයෝ සෝහං බන්තේ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං යාචින් තස්සමේ සංඝෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච චාරත්තං මානත්තං අදාසි සෝහං මානත්තං චාරමි වේදය මාහං බන්තේ වේදයතිීති මං සංගෝ ධාරේතු මෙසේ තුන්වරක් ආරෝචනය කරනු ඉක්බිති මානත්තං නික්කිපාමි වත්තං නික්කිපාමි යයි සංඝයාට වැඳගෙන තුන්වරක් කියා මානත නික්ෂේප කොට ගොස් සතර නමකට නොඅඩු භික්ෂූන් ඇති විහාරයක වෙසෙමින් සදිනක් මානත පුරා අබ්බාන කර්මය කරගත යුතුය. අබ්බාන කර්මය කරවා ගැනීමේදී 29කට නොඅඩු භික්ෂු පිරිසක් සීමාවකට රැස් කරවාගෙන තමා මානත නික්ෂේප කොට විසුවේ නම් සීමාවේදී නැවත මානත සමාදන් වී සංඝයාට ආරෝචනය කොට අබ්බාන කර්මය කරවාගත යුතුය. සුදන්ත අබ්බාන යාචන වාක්‍ය අහං බන්තේ සම්බහුලා සංඝාදිසේසු ආපත්තියෝ ආපජ්ජින් ආපති පරියන්තං නජානාමි රත්ති පරියන්තං නජානාමි ආපති පරියන්තං නස්සරාමි රත්ති පරියන්තං නස්සරාමි ආපති පරියන්තේ වේමතිකෝ රත්ති පරියන්තේ වේමතිකෝ සෝහං බන්තේ සංඝං තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං යාචින් පෙයාලං සිවුර ඒකාංශ කොට පොරවා ඔක්කොටියකින් හිඳ සංඝයාට වැඳගෙන මේ වාක්‍ය තුන් වරක් කියා අබ්බාණේ ඉල්ලනු සුදන්ත අබ්බාණ කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්‍යෝ ආපජ්ජින් ආපති පරියන්තං නජානාති රත්ති පරියන්තං නජානාති ආපති පරියන්තං නස්සරති රත්ති පරියන්තං නස්සරති ආපති පරියන්තේ වේමතිකෝ රත්ති පරියන්තේ වේමතිකෝ සෝ සංඝං තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං යාචී සංඝෝ තිස්සස්ස බිකුණෝ තාසං ආපත්තීනං සුදන්ත පරිවාසං අදාසි සෝ පරිවුත්ත පරිවාසෝ අයං තිස්සෝ බිකු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජි අපටිච්ඡන්නයෝ සෝ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානං ච අපටිච්චානානං ච ජාරත්තං මානත්තං යාචින් සංඝෝ තිස්සස්ස බික්කුණෝ තාසං සම්බහොලානං ආපත්තීනං පරිචානානංච අපටිචානාන්ත ජාරත්තං මානත්තං අදාසී සෝ චින්න මානත්තෝ සංඝං අබ්බාන යාචති යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්ඛු අබ්බේය ඒ සාඤ්ඤත්ති ඉතිරි ටික කලින් ආකාරයෙන්මයි ගරුකාපතීන්ගෙන් ශුද්ධිය ලැබීමේ ක්‍රම රාශියක් විනයෙහි ඇත්තේය. මෙහි දක්වා ඇත්තේ ක්‍රම තුනය. දැනට භික්ෂූන් අතර භාවිතා වන්නේ ඒ ක්‍රම තුනය. ඒ ක්‍රම තුනෙන් සකල ගරුක ආපත්තීන්ගෙන්ම ශුද්ධිය ලැබිය හැකිය. මෙහි කර්ම වාක්‍යයෙන් දක්වා ඇත්තේ තිස්ස යන නාමය සමගය. භික්ෂුවට විනය කර්ම කිරීමේදී කර්ම වාක්‍යෙහි තිස්ස යනු යෙදී ඇති තන්වලට ඒ භික්ෂුවගේ නම යොදා කර්ම වාක්‍ය කිය යුතුය. එසේ අපහසු කමක් ඇත්තේ නම් කර්ම වාක්‍ය කියන භික්ෂුව විසින් කර්ම අපේක්ෂකයාගේ නම తాවකාලික වශයෙන් 30ය කියා සම්මත කොට මෙහි ඇති හැටියටම කර්ම වාක්‍ය කිය යුතුය. නාම සම්මුතිය කොට කර්ම වාක්‍ය කියනු කැමති නම් කර්මාචාර්යවරයා විසින් ස්වාමීනි මහා සංඝයන් වහන්සේ කර්ම වාක්‍ය කීමේ පහසුව සඳහා කර්ම අපේක්ෂක වූ භික්ෂුවගේ පුරාණ නාමයේ ඉවත් කොට ඒ භික්ෂුවට තිස්ස යන නාමය සම්මත කරමි. ඒ බව මහා සංඝයා වහන්සේ දැන වදාරණ සේක්වා. කර්ම අපේක්ෂකයා විසින්ද දැනගනු ලැබේවා. මෙසේ නාමය සම්මත කළ යුතුය. නාම සම්මුතිය කළහොත් පොතේ හැටියටම කර්ම වාක්‍ය කිය යුතුය. වත් මානත් පිරීම ගැන දත යුතු කරුණු. ඉංග්‍රීසි ක්‍රමයේ හැටියට පැය 20ක් එක් දිනයකි. නක්ෂත්‍ර ක්‍රමයේ හැටියට 60 පැයක් එක් දිනයකි. ඉංග්‍රීසි ක්‍රමයේ හැටියට දිනය පටන් ගැනීම හා අවසානය වන්නේ මධ්‍යම රාත්‍රියේය. නක්ෂත්‍ර ක්‍රමයේ හැටියට සූර්යාගේ උදාවෙන් දිනය පටන් ගැනීම සලකනු ලැබේ. විනය ක්‍රමයේ හැටියට අරුණෝදයෙන් දිනය පටන් ගැනීම සලකනු ලැබේ. සූරස්සෝදයතෝ පුබ්බුට්ටි තරන්සි සියාරුණෝ යනුවෙන් අභිදාන ප්‍රදීපිකාවෙහි උදාවන සූර්යාගේ පළමු නැගී එන රශ්මිය අරුණය යයි දක්වා තිබේ. අරුණ යනු මද රත් පැහැයටද නමකි. ඒ නම පළමුවෙන් උදාවන හිරු රැසට තබා ඇත්තේ ඒ හිරු රැසත් මද රත් පැහැ ඇති බැවිනි. ඒ රශ්මිය සූර්යෝදයට පෑ භාගයකට කලින් නැගෙනහිර දිග අහසෙහි දක්නා ලැබේ. ඒ ආලෝකය අහසෙහි දෘශ්‍යමාන වීමෙන් විනය ක්‍රමයේ හැටියට අතීත දිනයේ ඉක්මවීමත් වර්තමාන දිනයේ පටන් ගැනීමත් සලකනු ලැබේ. වත් මානත් පිරීමේදී දිනය ගණන් ගණනුයේ දිනයට අයත් සම්පූර්ණ පැය ගණනම වත සමාදන්ව විසීමෙන් නොව අරුණෝදයේදී සමාදන්ව විසීමෙනි. දවසේ පැය සූවිස්සෙන් කවර පැයකදී වත සමාදන් වුවද අරුණෝදය තෙක් එය රැකියහොත් එක් දිනයක් ලැබුණු හැටියට සලකනු ලැබේ. උදයේ වත සමාදන් වූ භික්ෂුව අරුණෝදයට මොහොතකට වුවද කලින් වත නික්ෂේප කළේ නම් ඒ භික්ෂුවට දිනය නොලැබෙයි. මෙහි දින ගණන් ගැනීම කරනුයේ අරුණෝදේනි. වත් මානත් සමාදන්ව වෙසෙන කාලයේදී දුර යන භික්ෂුවක් වුවත් දුටහොත් භික්ෂුවකගේ හඬක් හෝ ඇසුනහොත් ඒ භික්ෂුවට ආරෝචනය කළ යුතුය. නොකලහොත් රත්තිච්ඡේදය වෙයි. වත්ත ભેදයෙන් දුකලා ඇවතකදු වෙයි. රත්තිච්ඡේද වීම යන්නේහි තේරුම ඒ දිනය ගණන් ගණන දිනයක් නොවීමය. ආරෝචනය කරන්නට උත්සාහ කොට නොකල හැකි වී නම් ඇවත් නොවේයි. රත්තිච්ඡේදය වෙයි. එබැවින් බොහෝ භික්ෂූන් යන එන තැන්වල හා දුර යන භික්ෂූන් පෙනෙන තැන්වලද වත් පිරීම අපහසුය. দূර යනෙන භික්ෂූන් ඇති බැවින් හා පෙනෙන බැවින්ද දහවල් කාලයේ වත පිරීමද අපහසුය. කොහෙත්ම භික්ෂූන් නැති තැනද වත නොපිරිය හැකිය. පිරිවෙස පිරිය හැකි වීමට යටත් පිරිසෙයින් එක් භික්ෂුවකටවත් සිටිය යුතුය. මානත පිරිය හැකි වීමට හතර නමකට නොඅඩු භික්ෂු පිරිසක් සිටිය යුතුය. එබැවින් තමා වෙසෙන විහාරයේහි තවත් භික්ෂූන් නොමැතිනම් භික්ෂූන් ඇති විහාරයකට යා යුතුය. තමා වෙසෙන විහාරයට හෝ භික්ෂූන් පමනුවා ගත යුතුය. නිතර රතවාහන ගමන් කරන මහා මාර්ග ආසන්නයේ පිහිටි විහාරවලටද වත් පිරීම අපහසුය. වාහනවලින් යනෙන භික්ෂූන් දුටු විට ඔවුනට ආරෝචනය කරන්නට නොලැබෙන හේනි. වත්පුරණ භික්ෂුව තමා වෙසෙන විහාරය එයට සුදුසු තැනක් වේ නම් එහිම වත පිරිය යුතුය. එසේ නොවේ නම් සුදුසු විහාරයකට ගොස් වත පිරිය යුතුය. දුර යන භික්ෂූන් දැක ආරෝචනය කරගත නොහැකි වී නම් රත්තිච්ඡේදය වන බැවින් රාත්‍රී කාලයේ වත සමාදන් වී අරුණෙන් පසු නික්ෂේප කළ යුතුය. දින ගණන පිරෙනතුරු එසේ කළ යුතුය. වත් පුරණ භික්ෂූන්ගේ ප්‍රතිපත්ති ක්‍රමය පිරිවෙස් හා මානත් පුරණ භික්ෂූන් විසින් පිළිපැදිය යුතු කරුණු රාශියකි. ඒවායින් සමහරක් කඩවීමෙන් රත්තිච්ඡේදය හා දුකලා ඇවැත්වෙයි. සමහරක් කඩ කිරීමෙන් දුකලා ඇවත් පමණක් වෙයි. ඒවායින් වඩාත් සැලකිය යුත්තේ රත්තිච්ඡේදය වන කරුණුය. වත් පිරියේද නොදැන වුවද රත්තිච්ඡේදය වීමෙන් දිනගණන සම්පූර්ණ නොවි අබ්බාන කරන ලදියේද ශුද්ධියට නොපැමිණේ. එබැවින් රත්තිච්ඡේදය නොවීමට විශේෂයෙන් පරිස්සම් විය යුතුය. තයෝකෝ උපාලි පරිවාසිකස්ස බික්ඛුනෝ රත්තිච්ඡේදෝ සහවාසෝ විප්පවාසෝ අනාරෝචනා ඉමේකෝ උපාලි තයෝ පරිවාසිකස්ස බික්ඛුනෝ රත්තිච්ඡේදෝ යනුවෙන් සහවාසයේය විප්පවාසයේය අනාරෝචනයයි පරිවාසික භික්ෂුවට රත්තිච්ඡේදය වන කරුණු තුනක් චුල්ලවග්ග පාළියෙහි වදාරා තිබේ. සහවාසය යනු ප්‍රකෘති භික්ෂුවක් සමග හෝ වත් මානත් පුරණ භික්ෂුවක් සමග හෝ එක් ගෙයක එක් පියස්සක් යට සයනය කිරීමය. සයනය කිරීම යනු නිନ୍ଦ යාමම නොවන බවද සැලකිය යුතුය. නිନ୍ଦ ගියේ හෝ වේවා නොගියේ හෝ වේවා නිදන ඉරියව්වෙන් විසීමම මෙහි අදහස් කරන සයනයයි. වාඩි වී කණුවකට හෝ බිත්තියකට හෝ හේතු වී සිටීමේදී නින්දකියේද සයනය කලේ නොවේයි. භික්ෂූන් දෙනමක් එක්ගේක වෙසන කල්හි එක් නමක් සයනය කරද්දී අනෙක් නම අන් ඉරියව්වකින් විසුවහොත් රත්තිච්ඡේදය නොවේයි. දෙදෙනාම එකවර සයනය කළහොත් රත්තිච්ඡේදය වෙයි. දෙදෙනාම පිරිවෙස් පුරන්නෝ වෙත්නම් දෙදෙනාම රත්තිච්ඡේදය වෙයි. වත් සමාදන් වූ භික්ෂුවක් සයනය කරන ගෙට ඒ නමගේ දැනුමක් නැතිව අන් භික්ෂුවක් රාත්‍රියේ වැද සයනය කළේද පරිවාසිකයාට රත්තිච්ඡේදය වෙයි. නොදන්නා බැවින් ඇවත් නොවේ. විප්පවාසය යනු භික්ෂූන්ගෙන් වෙන්ව භික්ෂූන් නැති තැනක අරුණ ඉක්මවීමය. අනාරෝචනය යනු භික්ෂුවක් දැක හෝ භික්ෂුවකගේ හඬ අසා හෝ ආරෝචනය නොකිරීමය. ගඟකින් මෙතර සිටින පරිවාසික භික්ෂුවක් විසින් ගඟින් එතර භික්ෂුවක් දුටද ආරෝචනය කරගත නොහැකි වී නම් රත්තිච්ඡේදය වෙයි. චත්තාරෝ කෝ උපාලි මානත්ත චාරිකස්ස භික්ඛුනෝ රත්තිච්ඡේදෝ සහවාසෝ විප්පවාසෝ අනාරෝචනා ඌනේ ගනේ චරණං ඉමේ කෝ උපාලි චත්තාරෝ මානත්තචාරී කස්ස බික්කුණෝ රත්තිච්ඡේදෝ යනුවෙන් සහවාසයේය විප්පවාසයේය අනාරෝචනයේය අඩු පිරිසෙහි මානත පිරීමය යන කරුණු හතර මානත්පුරණ භික්ෂුවකගේ රත්තිච්ඡේද කාරණ වශයෙන් වදාරා තිබේ අඩු පිරිසෙහි මානත පිරීමය යනු සතර නමකට අඩු පිරිසෙහි මානත පිරීමය. පරිවාසකයා විසින්ද මානත් පුරන්නා විසින්ද වත් මානත් සමාදන්ව සිටින කාලය තුලදී තමා උපාධ්‍යාය වී උපසම්පදා නොකළ යුතුය. කර්ම වාක්‍ය හෝ නොකිය යුතුය. ඒවා කළ යුතුම අවස්ථාවක් පැමිණියහොත් වත නික්ෂේප කොට කල යුතුය. නිස නොදිය යුතුය. තමාගේ නිස සමාදන් වී සිටින අන්තේවාසිකයෝ වෙත්නම් මම විනය කර්මයක් කරමිය. මාහට වත් නොකල යුතුය. ගම් වැදීම් ආදිය සඳහා මගෙන් නොවිචාල යුතුය. යයි ඒ භික්ෂූන්ට කිය යුතුය. සාමණේරයන්ටද උපාධ්‍යාය නොවිය යුතුය. කලින් තමාගෙන් උපාධ්‍යායගත් සාමණේරයෝ වෙත්නම් ඔවුන්ටද එසේම කිය යුතුය. එසේ කී පසුත් ගුරු ගෞරවයෙන් වත් කරත්නම් පිළිගැනීමෙන් ඇවත් නොවේ. යම් ආපත්‍යයකට වත සමාදන් වූයේ නම් ඒ ඇවතට හෝ එවැනි ඇවතකට හෝ නොපැමිණිය යුතුය. විහාරයේ ප්‍රධානයෙකු වශයෙන් ක්‍රියා නොකළ යුතුය. පොහෝ දිනෙහි පාමුක් උදෙසීම හෝ පාමුක් උදෙසීමට ආරාධනය හෝ නොකළ යුතුය. භික්ෂූන්ට චෝදනා නොකළ යුතුය. තමා මහලු වුවද ප්‍රකෘති භික්ෂූන්ගේ ඉදිරියෙන් ගමන් නොකළ යුතුය. ආසනයේහි නොහිඳිය යුතුය. දායකයන්ගේ ආරාධනා පිළිගෙන භික්ෂූන් කැඳවාගෙන නොයා යුතුය. සංඝයා සමග යන කලෙහි දොළොස් රියනක් උපචාරය හැර එකලාව යා යුතුය. දානශාලා ආදීෙහි හිඳින කල්හිද අන්තිම කෙළවරේ අසුන ගත යුතුය. ප්‍රකෘති භික්ෂූන් බිම ඉන්නා කල්හි ආසනේහි නොහිඳිය යුතුය. ප්‍රකෘති භික්ෂූන් නීච ආසනයේ ඉන්නා කල්හි තමා උච්චාසනයේහි නොහිඳිය යුතුය. විහාරයේහි වාසය පිණිස සියල්ලට ලාමක සෙනසුන් ගත යුතුය. පොහෝ කිරීමට පවාරණය කිරීමට සංඝයා රැස් වූ කලහිද වත ආරෝචනය කළ යුතුය. ඒ කාලයේදී වත් මානත් පුරණ ඇවතකට නැවත නොපැමිණිය යුතුය. එවැනි අන් ඇවතකටද නොපැමිණිය යුතුය. වත සමාදන්ව ඉන්නා අවස්ථාවේදී නැවත ගරුක ආපත්‍යයකට පැමිණහොත් මුල පටන් නැවත වත් මානත් පුරන්නට සිදුවෙයි. ඒ ගැන විස්තර චුල්ලවග්ග පාළියෙන් හා විනය අටුවාවෙන් දැනගත යුතුය. පිරිවෙස නික්ෂේප නොකොටම පුරනවා නම් ආරෝචනය කළ භික්ෂූන්ට නැවත ආරෝචනය නොකලාට වරදක් නැත. ආගන්තුකයෙකු මුණ ගැසුනොත් ආරෝචනය කළ යුතුය. දිනපතා නික්ෂේප කරමින් රාත්‍රියේ කාලයේහි පමණක් සමාදන් වේ නම් සමාදන් වන වාරයක් පාසා දිනපතාම ආරෝචනය කළ යුතුය. මානත වනාහි නික්ෂේප නොකලේද දිනපතාම සංඝයාට ආරෝචනය කළ යුතුය. වත් මානත් දීමේදී සැලකිය යුත්තක්. සමහර අවස්ථාවලදී භික්ෂූන් මදවීම නිසා කලින් පිරිවෙස් මානත් ගත් භික්ෂූන්ම ඒවා දීමටත් සහභාගී කරවා ගන්නට සිදුවෙයි. එබඳු අවස්ථාවලදී පිරිවෙස් හෝ මානත නික්ෂේප කොට මිස සමාදන්ව සිටගෙනම තවත් භික්ෂුවකට පිරිවෙස හෝ මානත් දීමට සහභාගී නොවිය යුතුය. පිරිවෙස් මානත් සමාදන්ව වෙසෙන භික්ෂුවද සංඝයාට ගණන්ගෙන දෙන පිරිවෙස හෝ මානත සිද්ධියට නොපැමිණේ. එය අකර්මයක් වෙයි. අබ්බාන කර්මය කිරීමේදීද එය එසේමය. පරිවාසික චතුත්තෝචේ භික්කවේ පරිවාසං දදෙය්‍ය මූලාය පටිකස්සෙය්‍ය මානත්තං දදෙය්‍ය විසෝ අබ්බෙය්‍ය අකම්මනං නච කරණීයං මූලාය පටිකස්සානරහ චතුත්තෝ චේ භික්කවේ පරිවාසං දදෙය්‍ය මූලාය පටිකස්සෙය්‍ය මානත්තං දදෙය්‍ය වීසෝ අබ්බේය අකම්මං න ච කරණීයං මානත්ත රහ චතුත්තෝ චේ භික්කවේ පරිවාසං දදෙය්‍ය මූලාය පටිකස්සෙය්‍ය මානත්තං දදෙය්‍ය වීසෝ අබ්බේය අකම්මං නච කරණීයං මානත්ත චාරික වත්තුතෝ චේ භික්කවේ පරිවාසං දදෙය්‍ය මූලාය පටිකස්සෙය්‍ය මානත්තං දදෙය්‍ය වීසෝ අබ්බේය අකම්මං නච කරණීයං අබ්බානාරහ චතුත්තෝචේ භික්ඛවේ පරිවාසං දදෙය්‍ය මූලාය පටිකස්සෙය්‍ය මානත්තං දදෙය්‍ය වීසෝ අබ්බේය අකම්මං නච කරණීයං මෙය මහා වග්ග පාළියේ චම්පෙය්‍ය කන්දකයේ එන දේශනාවකි තීර්ථක පරිවාසය බුදුසසුනේ පැවිද්ද හා උපසම්පදාව ලැබීමට නග්න තීර්ථකයෙකු පැමිණියහොත් ඔහු පැවිදි කොට 4 මාසක් පිරිවෙස් දිය යුතුය. ඔහු උපසම්පදා කළ යුත්තේ 4 මාස පිරිවෙස් පුරා සම්පූර්ණ කළ පසුවය. අඤ්‍ය තීර්ථක පූර්වකයා විසින් සංඝයා වෙත එළඹ සිවුර ඒකාංශ කොට පොරවා භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ වැඳගෙන මෙසේ පිරිවෙස් එල්ලිය යුතුය. අහං බන්තේ තිස්සෝ අඤ්ඤ තිත්‍ය පුබ්බෝ ඉමස්මින් ධම්ම විනේ අකංඛාමි උපසම්පදාං සෝහං බන්තේ සංඝං චත්තාරෝ මාසේ පරිවාසං යාචාමි ဒ ුතියම්පි අහං බන්තේ පෙය්‍යාලං තතියම්පි අහං බන්තේ පෙය්‍යාලං පරිවාසං යාචාමි පිරිවෙස දෙන කර්ම වාක්‍ය සුනාතු මේ බන්තේ සංඝෝ තිස්සෝ අඤ්ඤතිත්ත්‍ය පුබ්බෝ ඉමස්මින් ධම්ම විනේ අකංකති උපසම්පදං සෝ සංඝං චත්තාරෝ මාසේ පරිවාසං යාචති යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ තිස්සස්ස අඤ්ඤතිත්ත්‍ය පුබ්බස්ස චත්තාරෝ මාසේ පරිවාසං දදෙය්‍ය ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ අඤ්ඤතිත්‍ය පුබ්බෝ ඉමස්මින් ධම්ම විනය අකංකති උපසම්පදාං සෝ සංඝං චත්තාරෝ මාසේ පරිවාසං යාචති සංඝෝ තිස්සස්ස අඤ්ඤතිත්‍ය පුබ්බස්ස චත්තාරෝ මාසේ පරිවාසං දේති යස්සාය සමතෝ කමති තිස්සස්ස අඤ්ඤතිත්‍ය පුබ්බස්ස චත්තාරෝ මාසේ පරිවාසස්ස දානං සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය දින්නෝ සංගේන තිස්සස්ස අඤ්ඤතිත්‍ය පුබ්බස්ස චත්තාරෝ මාසේ පරිවාසෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි සාරමස පිරිවෙස පුරා භික්ෂූන් සතුටු කළ පසු අන්‍ය තීර්ථක පූර්වකයා උපසම්පදා කළ යුතුය. විස්තර මහා කන්දකයෙන් දත යුතුය. කූටි වස්තු දේශන කර්මය කූටිකාරක භික්ෂුව විසින් කුටිය කරන බිම පිරිසුදු කොට සංඝයා වෙත එළඹ සිවුරේ කාසු කොට පොරවා වැඩිමහල් භික්ෂූන්ගේ පාවැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ මෙසේ තුන්වරක් සංඝයාගෙන් ඉල්ලුම් කළ යුතුය. අහං බන්තේ සංඥා විකාය කුටින් කත්තුකාමෝ අස්සාමිකං අත්තුද්දේශං සෝහං බන්තේ සංඝං කුට්ඨවත්තු ඕලෝකනං යාචාමි මෙසේ කුටිකාරක භික්ෂුව විසින් අයද කල්හි සංඝයා වහන්සේ එහි ගොස් ගෙබිම බලනු රිසිසේක් නම් එසේ කිරීම යහපති. නොයසේ නම් ගෙබිම පරීක්ෂා කිරීමට යැවීම සඳහා උපද්‍රව ඇති නැති බව හා උපචාරය ඇති නැති බව තේරුම් ගැනීමට සමත් වික්ත භික්ෂූන් වහන්සේ සංඝයා විසින් සම්මත කොට යැවිය යුත්තාහුය. සම්මත කිරීමේ කර්ම වාක්‍ය සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සංඥාචිකාය කුටින් කත්තුකාමෝ අස්සාමිකං අත්තු දේශං සෝ සංඝං කුටිවත්තු ඕලෝකනං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ බුද්ධ රක්කිතංච ධම්ම රක්කිතංච බික්ඛු සම්මානේය තිස්සස්ස බික්ඛුනෝ කුටිවත්තුං ඕලෝකේතුං ඒසාඤ්ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සංඥාචිකාය කුටින් කත්තුකාමෝ අස්සාමිකං අත්තු දේශං සෝ සංඝං කෝටිවත්තු ඕලෝකණං යාචති සංඝෝ බුද්ධ රක්කිතංච ධම්ම රක්කිතංච බික්ඛු සමන්ති තිස්සස්ස බික්ඛුනෝ කුටිවත්තුං ඕලෝකේතුං යස්සාමතෝ කමති බුද්ධ රක්කිතස්සච ධම්ම රක්කිතච්ච බික්ඛූණං සම්මුතින් තිස්සස්ස බික්ඛුනෝ කුටිවත්තුං ඕලෝකේතුං සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය සම්මතා සංගේන බුද්ධ රක්කිතෝච ධම්ම රක්කිතෝච බික්ඛූ තිස්සස්ස බික්ඛුනෝ කුටිවත්තු ඕලෝකේතුං කමති සංගස්ස තස්මා තුන්හි එව මේතං ධාරයාමි සම්මුතිය ලැබූ භික්ෂූන් විසින් කුටිය කරන ඉඩමට ගොස් ඒ උපද්‍රව සහිත තැනක්ද කුටිය වටා ගොනුන් දෙදෙනෙකු යෙදූ කරත්තයකට යාමට තරම්මට ඉඩ ඇති තැනක්ද යන බව විමසා උපද්‍රව ඇති තැනක් හෝ උපචාරයක් නැති තැනක් හෝ වේ නම් එහි කුටිය නොකළ යුතු බව කුටිකාරක භික්ෂුවට කිය යුතුය. ඉදින් තන යහපත් වේ නම් කුටිය තනීමට යෝග්‍ය වේ නම් ඒ බව සංඝයාට දැන්විය යුතුය. ඉන්පසු කුටිකාරක භික්ෂුව විසින් සංඝයා වෙත එළඹ වැඩිමහලු භික්ෂූන්ගේ පාවැඳ උක්කුටිකව හිඳ ඇඳලි බැඳ කුටි වස්තු දේශනය කිරීමට ඇයදිය යුතුය. කුටි වස්තු දේශනය ඉල්ලීමේ වාක්‍ය අහං බන්තේ සංඥාචිකාය කුටින් කත්තු කාමෝ අස්සාමිකං අත්තු දේශං සෝහං බන්තේ සංඝං කුටිවත්තු දේශනං යාචාමි ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං යාචාමි කුටි වස්තු දේශනය කිරීමේ කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සංඥාචිකාය කුටින් කත්තුකාමෝ අස්සාමිකං අත්තු දේශං සෝ සංඝං කුටිවත්තු දේශනං යාචති යදි සංඝස්ස පත්තකල්ලං සංඝෝතිස්සස බික්කුණෝ කුටිවත්තු දේසෙය්‍ය ඒ සංඤාති සුනාතු මේ බන්තේ සංඝෝ අයන්තිස්සෝ බික්කු සංඥාචිකාය කුටින් කත්තුකාමෝ අසාමිකං අත්තු දේශං සෝ සංඝං කුටිවත්තු දේශනං යාචති සංඝෝතිස්සස බික්කුණෝ කුටිවත්තුම් දේසෙති යස්සාය සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ කුටිවත්තු දේශනා සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ බාසෙය්‍ය දේසිතං සංගේන තිස්සස්ස බික්කුණෝ කුටිවත්තු කමති සංගස්ස තස්මාතුන් හි ඒව මේතං ධාරයාමි කුටිවස්තු දේශනය කරවා ගැනීමේ තේරුම කුටියක් හෙවත් ආවාසයක් තනා ගැනීමට සංඝයාගේ අනුමැතිය ලබා ගැනීමය. එසේ නොකොට තමාගේ ප්‍රයෝජනය පිණිස දායකයන්ගෙන් ඉල්ලාගත් දෙයින් කුටියක් තනූ භික්ෂුවට සංඝ වෙසෙස් ඇවැත්වෙයි. මහල්ලක විහාර වස්තු දේශනය දායකයෙකු ඇතිව මහා ආවාසයක් කරන කරවන භික්ෂුව විසින්ද සංඝයා ලවා වස්තු දේශනය කරවාගෙනම එය කළ යුතුය. එසේ නොකොට කුටිය කළහොත් සංඝ වෙසෙස් ඇවත් වෙයි. ඉදම බැලීමට ඉල්ලීමේ වාක්‍ය අහං බන්තේ මහල්ලකං විහාරං කත්තුකාමෝ සස්සාමිකං අත්තු දේශං සෝහං බන්තේ සංඝං විහාරවත්තු ඕලෝකනං යාචාමි ဒ ුතියම්පි පේයාලං තතියම්පි පේයාලං විහාර වස්තු ඕලෝකණය සම්මුතිය දෙන කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්කු මහල්ලකං විහාරං කත්තුකාමෝ සස්සාමිකං අත්තු දේශං සෝ සංඝං විහාරවත්තු ඕලෝකනං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ බුද්ධ රක්ඛිතාංච ධම්ම රක්ඛිතාංච බික්ඛු සම්මන්නේය තිස්සස්ස බික්ඛුනෝ විහාරවත්තුං ඕලෝකේතුං ඒසාඤ්ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමෝ සස්සාමිකං අත්තු දේශං සෝ සංඝං විහාරවත්තු විලෝකනං යාචති සංඝෝ බුද්ධ රක්කිතංච ධම්ම රක්කිතංච බික්ඛු සමන්ති තිස්සස්ස බික්ඛුනෝ විහාරවත්තුං ඕලෝකේතුං යස්සාය සමතෝ කමති බුද්ධ රක්කිතංච ධම්ම රක්කිතංච බික්ඛුණං සම්මුතිං තිස්සස්ස බික්ඛුනෝ විහාරවත්තුං ඕලෝකේතුං සෝතුන් හස්ස යස්ස නක්කමති සෝබාසෙය්‍ය සම්මතා සංගේන බුද්ධ රක්ඛිතෝච ධම්ම රක්ඛිතෝච බික්ඛු තිස්සස්ස බික්ඛුනෝ විහාරවත්තුං ඕලෝකේතුං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි විහාරවත්තු දේශනේ එල්ලීමේ වාක්‍ය අහං බන්තේ මහල්ලකං විහාරං කත්තුකාමෝ සස්සාමිකං අත්තු දේශං සෝහං බන්තේ සංඝං විහාරවත්තු දේශනං යාචාමි द्वितीयाम्पि पेय्यालං තතියම්පි පෙය්‍යාලං විහාරවත්තු දේශන කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ භික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමෝ සස්සාමිකං අත්තුද්දේශං සෝ සංඝං විහාරවත්තු දේශනං යාචති යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සස්ස භික්ඛුනෝ විහාරවත්තුං දේශෙය්‍ය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමෝ සස්සාමිකං අත්තු දේශං සෝ සංඝං විහාරවත්තු දේශනං යාචති සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ විහාරවත්තුං දේසේති යස්සාය සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ විහාරවත්තු දේශනා සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය දේසිතං සංගේන තිස්සස්ස බික්ඛුනෝ විහාරවත්තු කාමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි